ලටුකිකෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා අංගුත්තරාපේසු විහෙරති යාපනං නාම අංගුත්තරාපානං නිගමෝ අතකෝ භගවා පුම්බන්න සමයං නිවාසෙත්වා පස්ස චීවරං ආදාය ආපනං පින්ඩාය පාවිසේ ආපනේ පින්ඩාය චරිත්වා පච්චාබත්සම් පින්ඩ පාත පටික්ඛන්තෝ යේනඤ්ඤ සරෝ වනසණ්ඩෝ තේනුපසංඛමි දිවා විහාරාය සංවන සණ්ඩං අජ්ජෝ ගහෙත්වා අඤ්ඤතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරං නිසේදේ ආයස්මාතිකෝ උදායේ පුම්බන්න සමයං නිවාසෙත්වා පත්ත චීවරං ආදාය ආපනම් තිණ්ඩාය පාවිසේ ආපනේ තිණ්ඩාය චරිත්වා පච්චාබත්සම් තිණ්ඩ පාත පටෙක්ඛන්තෝ යේනසෝ වනසණ්ඩෝ තේනුපසංඛමේ දිවා විහාරාය සංවන සණ්ඩං අජ්ජෝ ගහෙත්වා අඤ්ඤතරස්මින් රුක්ඛ මූලේ දිවා විහාරම් නිසීදී අතකෝ ආයස්මතෝ උදායිස්ස රහෝ ගතස්ස පටිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්ඛෝ උදපාදී බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහත්තා බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මානම් උපහත්තාං බහුන්නං වතනෝ භගවා අකුසලානං ධම්මානං අපහත්තා බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං උපහත්තාති අතකෝ ආයස්මා උදායේ සායන්න සමයං පතිසල්ලානා බුට්ඨිතෝ යේන භගවාසේනුපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා උදායේ භගවන්තං ඒතදවෝච ඉදමයිහං බන්තේ රහෝගතස්ස පතිසල්ලේනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී බහුන්නං වතනෝ භගවාස්තේහාලං කුසලානං ධම්මානං උපහත්තාති මයන් නිබන්තේ පුම්බේ සායන්නේව බුඤ්ජාම පාතෝච දිවාච විකාලේ අහෝකෝසෝ බන්තේ සමයෝ යං භගවා භික්ඛු ආමන්තේසේ ඉංගසුම්හේ බෙක්කවේ ඒසං දිවා විකාල භෝජනං පජහතාති තස්ස මයිහං බන්තේ අහුදේව අඤ්ඤතත්තං අහුදෝමනස්සං යම්පිනෝ සද්දා ගහපතිකා දිවා විකාලේ පනේතං කාදනීයං භෝජනීයං දෙන්ති තස්සපි නෝ භගවා පහනමාහ තස්සපි නෝ සුගතෝ පටිනිස්සග්ගමාහාති තේමයන් බන්තේ භගවති පේමංච ගාරවංච හිරින්ච ඔත්තප්පංච සම්පස්සමානා ඒවන්තං දිවා විකාල භෝජනං පජහිම්හා තේමයා බන්තේ සායඤ්ඤේව බුඤ්ජාම පාතෝච අහෝකෝසෝ භන්තේ සමයෝ යම් භගවා භික්ඛෝ ආමන්තේසී ඉංඝතුම් මේ භික්ඛවේ ඒසං රත්ත්‍යං විකාල භෝජනම් පජහතාති තස්ස මයිහම් බන්තේ අහුදේව අඤ්ඤතත්තං අහුදෝ මනස්සං යම්පිනෝ ඉමේ සම්දින්නම් බත්තානම් පනේත සංකාතතරං තස්සපිනෝ භගවා පහනමාහ තස්සපිනෝ සුගතෝ පටිනිස්සග්ගමාහාති භූත බුම්බම් බන්තේ අඤ්‍යතරෝ පුරිසෝ දිවාසෝපයං ලබෙත්වා ඒවමාහ හන්දක ඉමං නිකේපත සායම් සම්බේව සමග්ගා බුඤ්ජිසාමාති යාකාචිබන්තේ සංකතියෝ සම්බාතාරත්තින් අප්පාදිවා ඒමයන් භන්තේ භගවති ප්‍රේමංච ගාරවංච හිරිංච ඔත්තප්පංච සම්පස්සමානා ඒවං සංරත්තෙන් විකාල භෝජනම් පජහිම්හා බෝධ පුම්බම් භන්තේ බික්ඛෝ රත්සන්ධ කාරතිමිසායම් පින්ඩාය චරන්තා ඡන්දනිකම් තේ පවිසන්තේ ඕලි ගල්ලේ තේ පපතන්තේ කණ්ඨකාවට්ඨම්පේ ආරෝහන්තේ සුත්තම්පි ගාවෙන් ආරෝහන්තින් මානවේහිපේ සමාගච්ඡන්තේ කතකම්මේහිපේ අකතකම්මේහිපේ මාතුගාමෝපිතේ අසද්ධම්මේන නිමන්තේති බොහෝත පොම්බාහං බන්තේ රත්සන්ධකාරතිමිසායම් පින්ඩාය චරාමේ අද්දසාකෝ මං බන්තේ අඤ්‍යතරා ඉත්තේ විජ්ජන්තරිකාය භාජනං දෝවන්ති දිස්වා මං බේථා විස්සර මඛාසේ අබ්බුම්මේ පිසාචෝ වතමන්ති එවං උත්තේ අහං බන්තේ තං ඉත්තිං ඒතදවෝචන් නාහං භගිනේ පිසාචෝ බික්ඛෝ පින්ඩ අය කිතෝතේ බික්ඛුස්ස ආතුමාරේ බික්ඛුස්ස මාතුමාරේ චරන්තේ බික්ඛෝ තින්නේන ගෝවිකන්තනේන කුච්චේ පරිකන්තෝ නත්වේව යං රත්සන්ධකාරතිමිසායන් කුච්චි හේතෝ පිණ්ඩාය චරසීති තස්සමයිහං බන්තේ තදනුස්සරතෝ එවං හෝතේ බහුන්නං වචනෝ භගවා දුක්ඛ ධම්මානං අපහත්තා බහුන්නං වචනෝ භගවා සුඛ ධම්මානං උපහත්තා බහුන්නං වචනෝ භගවා අකුසලානං ධම්මානං අපහත්තා බහුන්නං වචනෝ භගවා කුසලානං ධම්මානං උපහත්තාති ඒවමේව පනුදායි ඉදේ කච්චේ මෝඝ පුරිසා ඉදං පජහතාති මයා උච්චමානාතේ ඒවමාහංසු කිම්පනිමස්ස අප්‍රමත්ත කස්ස ඕරමත්ත කස්ස අදිසල්ලික තේවායන් සමනෝති ඒතඤ්ඤේවන පජාන්ති මයිච අපච්චයන් උපට්ඨාපෙන්ති යේච බෙක්කෝ සෙක්ඛා කාමාත්තේ සංසං උදායේ හෝති බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපෝතිකං බන්ධනං තොල්ලෝ කලින්ගරෝ සේයතහපි උදායේ ලටුකිකා සකුණිකා පෝතිලතාය බන්ධනේන බද්ධාත් තත්තේව වදං වා බන්ධං වා මරණං වා ආගමේති යෝනුකෝ උදායි එවං වදෙය්‍ය යේන සාලටුකිකා සකුනිකා කෝතිලතාය බන්ධනේන බද්ධාත් තත්තේව වදං වා බන්ධං වා මරණං වා ආගමේති සංහේ තස්සා අබලං බන්ධනං දුබ්බලං බන්ධනං කෝතිකං බන්ධනං අසාරකං බන්ධනන්තේ සම්මානුකෝසෝ උදායේ වදමානෝ වදෙය්‍යාති නොහේ සංබන්තේ යේන සාබන්තේ ලටුකිකා සකුනිකා පෝතිලතාය බන්ධනේන බද්ධාත් තත්තේව වදං වා බන්ධං වා මරණං වා ආගමේති සංහිතස්සා බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපෝතිකං බන්ධනං තුල්ලෝ කලින්ගරෝති ඒවමේව කෝ උදායේ ඉදේ කච්චේ මෝඝ පුරිසා ඉදං පජාතාති මයා බුච්ඡමානාති ඒවමාහංසු කිං පනිමස්ස අප්පමත්ත කස්ස ඕරමත්ත කස්ස අදිසල්ලික තේවායන් සමනෝති තේතං චේව නප්පජහන්තේ මයිච අප්පච්චයන් උපට්ඨාපෙන්ති යේච බික්ඛු සික්ඛාකාමා තේ සන්තං උදායේ හෝති බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපෝතිකං බන්ධනං තුල්ලෝ කලින්ගරෝ ඉද පනුදායේ ඒකච්චේ කුල පුත්තා ඉදං පජහතාති මයා උච්චමානාතේ ඒවමහංසෝ කිම් පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහතම්බස්ස යස්සනෝ භගවා පහනමාහ යස්සනෝ සුගතෝ පටිනිස්සග්ගමාහාතේ ඒතඤ්ඤේව පජහන්තේ මෛතන අප්පච්චයන් උපට්ඨාපෙන්තේ යේචස් බික්ඛෝ සික්ඛා කාමා චේතං පහාය අප්පසුඛා පන්න ලෝමා පරදවුත්තාමිග භෝතේන චේතසා විහරಂತಿ සේසන්තං උදායි හෝති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පෝතිකං බන්ධනං අසාරකං බන්ධනං සේයථාපි උදායේ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බෝල්හවා විජාතෝ සංගාමාවතරෝ දල්ලේහි වරක්තේහි බන්ධනේහි බන්ධෝ ඊසකඤ්ඤේව කායං සන්නාමෙත්වා තානි බන්ධනානි සංචින්දිත්වා සම්පදාලෙත්වා යේන කාමං පක්කමතේ යෝනුකෝ උදායි එවං වදෙය්‍ය යේසෝ රඤ්ඤෝ නාගෝ ඊසාදන්තෝ උබ්බෝල්හවා විජාතෝ සංගාමාවචරෝ දල්හෙහි වරත්තේහි බන්ධනේහි බද්ධෝ ඊසකඤ්ඤේව කායං සන්නාමෙත්වා තානි බන්ධනානේ සංචින්දෙත්වා සම්පදාලෙත්වා යේන කාමං පක්ඛමතේ සංහිතස්ස බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපෝතිකං බන්ධනං තුල්ලෝ කලින්ගරෝති සම්මානුකෝසෝ උදායි වදමානෝ වදෙය්‍යාති නොහේ සංබන්තේ යේහිසෝ බන්තේ රඤ්ඤෝ නාගෝ ඒසා දන්තෝ උබ්බූල්ලවා විජාතෝ සංගාමවචරෝ දල්හෙහි වරත්තේහි බන්ධනේහි බද්ධෝ ඊසකඤ්ඤේව කායං සන්නාමෙත්වා ඡානි බන්ධනානේ සංචෙන්දෙත්වා සම්පදාලෙත්වා යේන කාමං පක්කමතේ සංයතස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පෝතිකං බන්ධනං අසාරකං බන්ධනන්ති ඒවමේව කෝ උදායි ඉදේ කච්චේ කුල පුත්තා ඉදං පජහතාති මයා වුච්චමානාතේ ඒවමාහංසෝ කිං පනිමස්ස අප්පමත්තකස්ස ඕරමත්තකස්ස පහතබ්බස්ස යස්සනෝ භගවා පහානමාහ යස්සනෝ සුගතෝ පටිනිස්සග්ගමාහාති තේතඤ්ඤේව පජහන්ති මෛතන අපච්චයන් උපට්ඨා පෙන්ති යේච බික්ඛෝ සික්ඛාකාමාතේ තම්පහාය අප්පොස්සොක්ඛා පන්නලෝමා පරදවුත්තා මිග භෝතේන චේතසා විහරන්ති තේසන්තං උදායේ හෝතේ අබලං බන්ධනං දුබ්බලං බන්ධනං කෝතිකං බන්ධනං අසාරකං බන්ධනං සේයදාපි උදායේ පුරිසෝ දලිද්දෝ අස්සකෝ අනාල්හියෝ තස්සස්ස ඒකං අගාරකං ඕලුග්ග විලුග්ගං කාකාති දායෙන් නපරම රූපං ඒකා කටෝපිකා ඕලුග්ග විලුග්ගා නපරම රූපා ඒකෙස්සා කුම්භියා දඤ්ඤ සමවාපකංන පරම රූපං ඒකා ජායිකාන පරම රූපා සෝ ආරාමගතං වික්ඛුම් පස්සෙය්‍ය සුදෝතහත් පාදං මනුඤ්ඤං බොහෝජනං බුද්ධාවින් සේතාය ඡායාය නිසින්නම් අදිචිත්තේ යුත්තං තස්ස ඒවමස්ස සුඛං වත බොහෝ සාමාඤ්ඤං ආරෝග්‍යං වතබහෝ සාමඤ්ඤම් සෝ වතස්සං යෝහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජෙයන්ති සෝන සක්කුණෙය්‍ය ඒකං අගාරකං ඕලොග්ග විලොග්ගං කාකාති දායින්න පරම රූපං පහය ඒකං කටෝපිකං ඕලුග්ග විලුග්ගං න පරම රූපං පහාය ඒකිස්සා කුම්භියා දඤ්ඤ සම වාපකං න පරම රූපං පහාය ඒකං ජායකං න පරම රූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං යෝනුකෝ උදායි එවං වදෙය්‍ය යේහි සෝ පුරිසෝ බන්ධනේහි බද්ධෝන සක්ඛෝති ඒකං අගාරකං ඕලුග්ග විලුග්ගං තේයාලම් ඒකං ජායිකං න පරම රූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුම් තන්හිතස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං කෝතිකං බන්ධනං අසාරකං බන්ධනං තේ සම්මානුකෝසෝ උදායේ වදමානෝ වදෙයාති නොහේ සංබන්තේ යේහිසෝ බන්තේ පුරිසෝ බන්ධනේහි බද්ධෝන සක්කෝති ඒකං අගාරකං ඕලොග්ග විලොග්ගං කාකාති දායින්න පරම රූපං පහාය ඒකං ඕටෝ තිකං ඕලුග්ග විලුග්ගං න පරම රූපං පහාය ඒකිස්සා කුම්භියා ධඤ්ඤ සමවාපකං න පරම රූපං පහාය ඒකං ජායකං න පරම රූපං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතුම් සංහිතස්ස බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අකෝතිකං බන්ධනං තුල්ලෝ කලින්ගරෝති ඒවමේව කෝ උදායි ඉදේ කච්චේ මෝග පුරිසා ඉදං කජහතාති මයා උච්චමානාතේ ඒව මාහංසු කිං පනිමස්ස අප්පමත්ත කස්ස ඕරමත්ත කස්ස අදේ සල්ලිඛතේවායන් සමනෝති තේසඤ්ඤේව නප්පජහන්ති මයිච අපච්චයන් උපට්ඨාපෙන්ති යේච බික්ඛෝ සික්ඛාකාමා තේසන්තං උදායි හෝති බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපෝතිකං බන්ධනං තුල්ලෝ කලින්ගරෝ සේයතාපි උදායේ ගහපතිවා ගහපති පුත්තෝ වා අඩ්ඩෝ මහද්ධනෝ මහා භෝගෝ නේකානං නික්ඛ ගණානං චයෝ නේකානං ධඤ්ඤ ගණානං චයෝ නේකානං කෙත්ත ගණානං චයෝ නේකානං වත්තු ගණානං චයෝ නේකානං භරියා ගණානං චයෝ නේකානන් දාස ගණානං චයෝ නේකානන් දාසි ගණානං චයෝ සෝ ආරාමගතං වික්ඛුං පස්සෙය්‍ය සුදෝතහත්ත පාදං මනුඤ්ඤං භෝජනං බුත්තාවින් සීතාය ඡායාය නිසින්නම් අදිචිත්තේ යුත්තං තස්ස ඒවමස්ස සුඛං වත බොහෝ සාමඤ්ඤං ආරෝග්‍යං වත බොහෝ සාමඤ්ඤං සෝවතස්සං යෝහං කේසමස්සුං ඕහාරත්වා කාසායානෙවත්තානි අච්ඡා දෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝ සක්කුනේය නේකානේ නික්ඛගණානි පහාය නේකානේ ධඤ්ඤගණානි පහාය නේකානේ කෙත්තගණානි පහාය නේකානේ වත්තු ගණානි පහාය නේකානේ බරියා ගණානි පහාය නේකානේ දාස ගණානි පහාය නේකානි දාසි ගණානි පහය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතුම් යෝනුකෝ උදායි එවං වදෙය්‍ය යේහි සෝ ගහපති වා ගහපති පුත්තෝ වා බන්ධනේහි බද්ධෝ සක්ඛෝති පේයාලම් නේකානීන් දාසිකනානි පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතුම් තං හි තස්ස බලවං බන්ධනං දල්හං බන්ධනං තිරං බන්ධනං අපෝචිකං බන්ධනං තුල්ලෝ කලින්ගරෝති සම්මානුකෝසෝ උදායි වදමානේ වදෙය්‍යාති නොහේ සංබන්තේ යේසෝ බන්තේ ගහපති වා ගහපති පුත්තෝ වා බන්ධනේ හේ බද්ධෝ සක්ඛෝති නේඛානේ නික්ඛය ගණානේ පහය නේඛානේ ධඤ්ඤ ගණානි පහය නේඛානේ කෙත්ත ගණානි පහය නේඛානේ වත්තු ගණානි පහය නේඛානේ භරියා ගණානි පහය නේඛානි 10 ගණානි පහය නේඛානි 16 ගණානි පහය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජිතුං සංහිත්තස්ස අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පෝතිකම් බන්ධනං අසාරකම් බන්ධනන්ති ඒවමේව කෝ උදායේ ඉදේ කච්චේ කුල පුත්තා ඉදං පජහසාති මයා බුච්ඡමානාතේ ඒව මාහංසෝ කිම් පනිමස්ස අප්පමත්ත කස්ස ඕරමත්ත කස්ස පහතම්බස්ස යස්සනෝ භගවා පහානමාහ යස්සනෝ සුගතෝ පටිනිස්සග්ගාහාතේ තේ සංඤේව පජහන්ති මෛතන අපච්චයන් උපට්ඨාපෙන්ති යේච බෙක්ඛෝ සෙක්ඛා කාමා තේසං පහාය අප්පොසුක්ඛා පන්නලෝමා පරදවුත්තා මිග භෝතේන චේතසා විහරಂತಿ තේසං තං උදායි හෝති අබලං බන්ධනං දුබ්බලං බන්ධනං පෝතිකං බන්ධනං අසාරකං බන්ධනං චත්තාරෝ මේ උදායේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉදෝදායේ ඒකච්ඡෝ පුද්ගලෝ උපදීපහානාය පටිපන්නෝ හෝති උපදී පටිනිස්සග්ගාය තමේනං උපදීපහානාය පටිපන්නං උපදී පටිනිස්සග්ගාය උපදී පටිසඤ්ඤුත්තා සරසංකප්පා සමුදාචරන්තේ සෝතේ අදිවාසේතින පජහතින විනෝදේතින බ්‍යන්තේ කරෝති ඥාන භාවං ගමේති ඉමං කෝ අහං උදායේ පුග්ගලං සංයුත්තෝති වදාමි නොවි සංයුත්තෝ සංකිස්ස හේතු ඉන්ද්‍රිය වේ මත්තථාහි මේ උදායේ ඉමස්මින් පුග්ගලේ විදිතා ඉදපනුදායි ඒකච්ඡෝ පුග්ගලෝ උපදිපහානාය පටිපන්නෝ හෝති උපදී පටිනිස්සග්ගාය තමේනං උපදිපහානාය පටිපන්නං උපදී පටිනිස්සග්ගාය උපදී පටිසඤ්ඤොත්වා සරසංකප්පා සමුදාචරන්ති සෝතේනාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්තේ කරෝති අනභාවන් ගමේති ඉමන්තිකෝ අහං උදායේ පොග්ගලං සංයුත්තෝති වදාමේ නොවිසඤ්ඤුත්තෝ සංකිස්ස හේතුං ඉන්ද්‍රිය වේමත්තතාහිමේ උදායේ ඉමස්මින් පුග්ගලේ විදිතා ඉද පනුදායේ ඒකච්ඡෝ පුග්ගලෝ උපදී පහනාය පටිපන්නෝ හෝති උපදී පටිනිස්සග්ගාය තමේනං උපදී පහනාය පටිපන්නං උපදී පටිනිස්සග්ගාය කදාටි කරහති සති සම්මෝසා උපදේ පටිසඤ්ඤුත්තා සර සංකප්පා සමුදාචරන්තේ දන්දෝ උදායේ සත්තුප්පාදෝ අතහ කෝණං කිප්පමේව පජහති විනෝදේති ව්‍යන්තේ කරෝති අනභාවං ගමේති සේයථාපි උදායේ පුරිසෝ දිවස සම්පත්තේ අයෝ කටාහේ ද්වේවා තීනිවා උදක පුසිතානේ නිපාතේය දන්දෝ උදායේ උදක පුසිතානං නිපාතෝ අතකෝනං කිප්පමේව පරික්ඛයන් පරියාදානං ගච්ඡේය ඒවමේව කෝ උදායේ ඉදේ කච්චෝ පුද්ගලෝ උපදීපහානාය පටිපන්නෝ හෝති උපදී පටිනිස්සග්ගාය තමේනං උපදීපහානාය පටිපන්නං උපදී පටිනිග්ගාය කදාචි කරහචේ සති සම්මෝසා උපදී පටිසඤ්ඤොත්තා සරසංකප්පා සමුදාචරන්තේ දන්දෝ උදායේ සතුප්පාදෝ අත කෝණං තිප්පමේව පජහතේ විනෝදේති ද්‍යන්තේ කරෝති අනභාවං ගමේති ඉමන්තිකෝ අහං උදායේ පුග්ගලං සංයුත්තෝති වදාමේ නොවිසංයුත්තෝ තං කිස්ස හේතෝ ඉන්ද්‍රිය වේමත්තතාහිමේ උදායේ ඉමස්මින් පුග්ගලයේ විදිතා ඉද පනුදායේ ඒකච්චෝ පුද්ගලෝ උපදී දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපදී හෝති උපදී සංකයේ විමුක්තෝ ඉමං කෝ අහං උදායේ පුද්ගලං විසඤ්ඤුත්තෝති වදාමි නෝ විසඤ්ඤුත්තෝ සංකිස්ස හේතු ඉන්ද්‍රිය වේමත්තතාහිමේ උදායේ ඉමස්මින් පුද්ගලේ විදිතා පංචකෝ ඉමේ උදායේ කාම ගුණා කතමේ පංච චක්කු විඤ්ඤේයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනීයා සෝත විඤ්ඤේයා සද්දා පේයාලම් ගහන විඤ්ඤේයා ගන්ධා පේයාලම් ජීවහා විඤ්ඤේයා රසා පේයාලම් කාය විඤ්ඤයා පොට්ටබ්බා ඉත්තා කන්තා මනාපා පිය රෝපා කාමෝප සංහිතා රජනීයා ඉමේ කෝ උදායේ පංචකාම ගුණා යං කෝ උදායේ ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ඉදං උච්චතේ කාම සුඛං මේල්හ සුඛං පොතොජ්ජන සුඛං අනරිය සුඛං නසේවිතබ්බං නභාවේ තබ්බං නබහුලී කාතබ්බං බායේතබ්බං ඒතස්ස සුකස්සාති වදාමි ඉදෝදායේ දෙක්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිකාරං විවේකජම් පේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං ගෝපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පේතේ සොකං ဒ ුතියං ජහනං පේයාලම් තතියං ජහනං පේයාලම් චතුත්ථජහනං උපසම්පජ්ජ විහෙරති ඉදං උච්චතේ නෙක්ඛම්ම සුඛං පරිවේක සුඛං උපසම සුඛං සම්බෝධ සුඛං ආසේවිතබ්බං භාවේ තබ්බං බහුලීකා තබ්බං නභායතබ්බං ඒතස්ස සුකස්සාතේ වදාමි ඉදෝදායේ බික්ඛෝ විවිච්ඡේව කාමේහි තේයාලං පඨමං ජහනං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ අහං උදායේ ඉංචිතස්මින් වදාමේ කිංචතත්ථ ඉංචිතස්මින් යදේව තත්ථ විතක්ක විචාරා අනිරුද්ධා හොಂತಿ ඉදං තත්ථ ඉංජේ තස්මින් ඉදෝදායේ බික්ඛෝ විතක්ක ਵਿਚාරාණං භෝපසමාප්පේයාලම් ဒုတိ යං ජහනං උපසම්පජ්ජ විහෙරති ඉදං තේකෝ අහං ඔදාහි ඉන්චේ තස්මෙන් වදාමි කිංච කත්ථ ඉන්ච තස්මෙන් යදේව තත්ථ පේති සුඛං අනිරෝද්ධං හෝතේ ඉදං තත්ථ ඉන්ච තස්මෙන් ඉදෝදායේ බික්ඛෝ පේති ආච විරාගා පේයාලම් තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති ඉදම් තේකෝ අහං උදායේ එංච තස්මින් වදාමේ කිංච තත්ථ එංච තස්මින් යදේව තත්ථ උපේක්ඛා සුඛං අනිරුද්ධං හෝති ඉදං තත්ථ එංච තස්මින් ඉදෝදායේ බික්ඛෝ සුඛස්සජ පහානා දුක්ඛස්සජ පහානා තේයාලං චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ අහං උදායේ අනෙන්චේ තස්මෙන් වදාමේ ඉදෝදායේ බික්ඛෝ විවිච්ඡේව කාමේහි තේයාලං පඨමං ජහනං උපසම්පජ්ජ විහෙරති ඉදං කෝ අහං උදායේ අනලන්ති වදාමේ පජහතාති වදාමේ සමතික්ඛමතාති වදාමේ කෝච තස්ස සමතික්ඛමෝ ඉදෝදායේ බික්ඛෝ විතක්ක විචාරාණං වෝපසමාපේයාලම් ဒ ුතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං තස්ස සමතික්කමෝ ඉදම්පිකෝ අහං උදායේ අනලන්ති වදාමි පජහසහති වදාමි සමතික්කමතාති වදාමි කෝච තස්ස සමතික්කමෝ ඉදෝදායේ බික්ඛෝ පීතියාච විරාගා තේයාලං තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයං තස්ස සමතික්කමෝ ඉදං පිකෝ අහං උදායි අනලන්ති වදාමි පජහතාති වදාමි සමතික්කමතාති වදාමි කෝච තස්ස සමතික්කමෝ ඉදෝදායේ බික්ඛෝ සුකස්සච පහානා පෙය්‍යාලං චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති අයං තස්ස සමතික්කමෝ ඉදම් පිකෝ අහං උදායේ අනරන්ති වදාමේ පජහතාති වදාමේ සමතික්ඛමතාති වදාමේ කෝච තස්ස සමතික්ඛමෝ ඉදෝදායේ බික්ඛෝ සම්බසෝ රූප සංඥානං සමතික්ඛමා පටිග සංඥානං අත්සංගමා නානත්ත් සංඥානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං තස්ස සමතික්කමෝ ඉදම්පි කෝ අහං උදායි අනලන්ති වදාමි අජහතාති වදාමි සමතික්කමතාති වදාමි කෝච තස්ස සමතික්කමෝ ඉදෝදායේ බෙක්ඛෝ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්ඛම්ම අනන්තං විඥානන්තේ විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරතේ අයං තස්ස සමතික්කමෝ ඉදම්පිකෝ අහං උදායේ අනලන්ති වදාමේ පජහතාති වදාමේ සමතික්කමතාති වදාමේ කෝචකස්ස සමතික්කමෝ ඉදෝදායේ බෙක්ඛෝ සම්බසෝ විඥානං සමතික්කම්ම නත්තේ කිංචේතේ ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති අයං තස්ස සමතික්කමෝ ඉදම්පිකෝ අහං උදායේ අනලන්ති වදාමේ පජහතාති වදාමේ සමතික්කමතාති වදාමේ කෝචතස්ස සමතික්කමෝ ඉදෝ දහයේ බික්ඛෝ සම්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සංඥා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහෙරති අයං තස්ස සමතික්කමෝ ඉදම්පිකෝ අහං උදායේ අනලන්ති වදාමේ පජහතාති වදාමේ සමතික්කමතාති වදාමේ කෝචතස්ස සමතික්කමෝ ඉදෝදායේ වික්ඛෝ සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදහිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති අයන්තස්ස සමතික්කමෝ ඉතේකෝ අහං උදායේ නේව සංඥානා සංඥායතනස්සපේ පහානං වදාමි අස්සසේනෝ ත්වං උදායේ සංඛංයෝජනං අනුං වා තෝලං වා යස්සාහං නෝ පහානං වදාමි තේ නෝ හේතං භන්තේති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා උදායේ භගවතෝ භාසිතං අවිනන්දේති ลาตุกิโกพมสุดทังฉัดทัง